එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම අගයි. මේ අර සිත පුහුණු කිරීම ගැන තව පොඩ්ඩක් අපේ වෙන කවුරුත් වැඩි ප්‍රශ්න නැත්නම් විස්තර කරනවා නම් හොඳයි කියලා හිතනවා මොකද අර දර්ශනාව විදර්ශනාව ඒ කියන්නේ දැන් මේ ජීවිතේම ඇත්තටම අපිට උත්සාහ කළොත් පාරමී පිරලා තියෙන අවස්ථාවක ඒ කියන්නේ කුසල් කරනවනේ ගව ගමන නැති කරන කිසි කුසල් තියෙනවනේ විදර්ශනාව අපේ නිතර වඩනවා නම් එතකොට ඒකම අවසාන මොහොතේ අපිට සිහිපත් වෙලා ඒ පුරුද්දම ඇති වෙන්න පුළුවන්. අන්න ගැන පොඩ්ඩක් ફોકસ කරන්න කියන් දේශනාව පොඩ්ඩක් දික් කරන්න පුළුවන් සවන්නස. ඔව්. දැන් ඔබතුමීගේ අදහස හොඳයි. හැබැයි එහෙම වුණොත් මෙහෙම වෙයිනේ කියන මට්ටමට අපි අවිනිශ්චිතව යනවා නම් ඒකේ තේරුම අපේ ප්‍රාර්ථනාව ගැන අපට නිශ්චිත බවක් නැහැ කියන එකයි. ඒ කියන්නේ දැන් අපි විදර්ශනාව කරගෙන යනකොට මේක ફોકસ කරනකොට මේකට කැප වෙනකොට අවස්ථාවක් තිබුණොත් අපිට නිවන් ලැබෙන්නේ ඒ වගේ යනවා නම් ඒ කියන්නේ අපේ පැතුම නිශ්චිත නැහැ. ඒ නිසා අපි මූලික වශයෙන් අපේ අපේ ප්‍රාර්ථනාවේ පිළිබඳ හොඳ පැහැදිලි අදහසක් ඇති කරගන්න. මගේ ප්‍රාර්ථනාව තියෙන්නේ එහෙමනම් ඉඩ ලැබිච්ච තැනකදී නිවන් දකින්න කියන අදහසද තියෙන්නේ. අන්න ඒ අදහස තියෙනවා නම් ඔබතුමිය කිව්ව ඒ කතාව ඒ විදිහට හරියට හරි. ඒ කියන්නේ ගෞතම බුද්ධ ශාසනයද මෛත්‍රී බුද්ධ ශාසනයද එහෙම නියමයක් නැහැ. කොතනදද මට ශක්තිය අවදි කරගන්න පුළුවන් වෙන්නේ ඒ ළඟම අවස්ථාවේදී මට මේකෙන් එතර වෙන්න. අන්න ඉලක්කේ තියෙනවා නම් ඒ තනත්තාට අර විදිහට උත්සාහ කරනකොට ඒ අවස්ථාව සැලසෙන්න ඉඩක් තියෙනවා මොකක් නිසාද යම් තැනක බන්ධනය වෙලා නැති නිසා හැබැයි හැමෝගෙම ප්‍රාර්ථනා එහෙම නොවන නිසා අපි පැහැදිලිව හඳුනා ගන්නට ඕන ප්‍රාර්ථනා මොකක්ද කියලා හඳුනාගෙන තමයි අපි ගොඩනගන්නේ. හැබැයි මේ මොනතරාතන මේ කෙනාටත් සිත පුහුණු කිරීම අත්‍යවශ්‍යයි. අර කුසල් විතරක් කරලා ඒ ප්‍රාර්ථනා විතරක් ඇති කරගෙන මේ වැඩේ කරන්න බෑ. ඒකට මානසික ගුණාංග විශේෂයෙන් සිහිය. ඊළඟට සම්පජඤ්ඤේ ප්‍රඥා අවදි කිරීම අත්‍යවශ්‍යයි. ඊළඟට වීරය ආතාපිය සම්පජානෝ සතිමා. ඒතකොට ඔය කරුණු තුන නැවත නැවත පුහුණු කිරීමේ අත්‍යවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. එතකොට සිත පුහුණු කිරීම පිළිබඳව අපි අපේ හැම ධර්ම දේශනාවකදීම වගේ අපි විශේෂයෙන් සිහිපත් කරනවා සිත පුහුණු කිරීමේදී අපිට වැඩ තුනක් කරන්න තියෙනවා. මනසේ මතුවෙන දුරුගුණ, දුර්වලකම් හඳුනාගෙන ඒවා හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒවා වහා දුරු කරන්න ක්‍රියාත්මක වීම. මනසේ ගුණ හඳුනාගෙන ඒ කියන්නේ කරුණාව, මෛත්‍රිය, ඉවසීම, පරිත්‍යාගය ආදී මේ ගුණාංග හඳුනාගෙන ඒවා ගොඩනැගීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන අවශ්‍යතන ඒවා මතු කරගන්න බෑම් කිරීම අර තුන්වෙනි පියවර තමයි ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම. ලෝක ධර්මතා කියන්නේ අපිට වෙනස් කළ නොහැකි අනිත්‍ය බව, දුක් බව, අනාත්මවාදී ධර්ම දකිමින් ඒවා තේරුම් ගනිමින් ඒවට ඔරොත්තු දෙන්න මනස පුහුණු කරන්න. අන්න ඒ විදිහට ඔය වැඩ තුනෙන් තමයි අපේ සිත පුහුණු කිරීම කියන කාර්ය සිද්ධ වෙන්නේ. එක පැත්තකින් ඥාන සම්ප්‍රයුක්තව කුසල් කරන්න ඕන, කුසල් කරලා හොඳ පැතුම් නැති කරගන්න ඕන. අනිත් පැත්තෙන් ওই විදිහට සිත පුහුණු කරන්න ඕන. ওই දෙකම එකතු වුණොත් තමයි අපිට භව ගමන හරි පැහැදිලි ඉලක්කයක් ඇතුළේ යන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ දරුවන් සර්ණයි වෙලාවක් හම්බුනොත් වහන්සේ අර ඥාන සම්ප්‍රයුක්තව අර සතිය සම්ප්‍රදානයෙන් එදිනදා ජීවත් වෙන හැටි ගැන පොඩ්ඩක් මොකද අපි හුඟක් වෙලාවට මේ අර කුසල් ගැනම වගේ දේශනා ඒ කතා කරනවා මිසක් එච්චර අර ඒ භවයේ කෙටි කරන ගැන පොඩ්ඩක් වැඩිපුර වෙලාව තියුණොත් ඔබ වහන්සේ වෙලාවක් හම්බුනොත් දේශනා කරන්න කියලා මම ආරාධනා කරනවා තෙරුවන් සරණයි.